කියන්නේ කතා කරන තුන්වෙනි සතිය පහුගිය සති දෙකේ අපි මූලිකව කතා කළා කොහොමද සතිය පිහිටුවා ගන්න ඕන කරන කාරණා කියලා. ඊළඟට දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට අදාළව තව ඔයත්වන්ට අවශ්‍ය කරන කරුණු මොකද පහුගිය අවස්ථා දෙකේ කතා කරපු කාරණා ටික සතිය මුල් කරගෙන අපි කතා කරලා පුහුණු කරගන්න සතිය පිහිටුවා ගන්න උපක්‍රම යොදා ගන්න කියලා යෝජනා කළා. දැන් මෙතන ඉන්නවා ඒ ආපු අයට වැඩිය නැති අය. එතකොට කොහොමද ගිය සති දෙකේ කාලය ගත්තාම ගිය සතිය නම් උත්තර දුන්නේ ඔක්කොම මුකුත් කරේ නෑ වගේ. දැන් මේ සතියේ මොකද වෙලා තියෙන්නේ? එතකොට කොහොමද සතිය පවත්වා ගන්න එක සම්බන්ධව කාරණාව උත්සාහ කරාද නැත්නම් තාම හිත හිතා ඉන්නවද? මේ මට දැනුණ සතිය හොඳට පිළිපිලිහාම ඒ ශරීරයේ අපේ අපි මේ ගමන් කරනක ඔගේ දැනුණත් කප්පලා. ඉඳලා ඒක නැති වුණා. ඒ කියන්නේ මේ ඒක මොකක්ද මම හිතුවා එතකොට මේ මගේ ඒ භාවනාව මගේ හිත එතනට ගියාද කියලා හිතුණා. ඒ ඒ ආරෝහණය හිත දෙපාරකට යන බෑ කියලා. එතකොට මේ ආසයාගට මේ යොමු කරලා මේ වගේ දැනනකොට හිතුණා මේ මගේ භාවනාව කරුණාද කියලා. සති නිමිත්තද හිටියේ? එතකොට වෙන තැනකට හිත අරමුණු වුණා නේද මේ මේකත් එක්ක? ඔව්. මේ ශරීරයේ කියන්නේ වෙනසක් දැනුණා. ඒ කියන්නේ මගේ හිත මේ වෙනත් තැනකට යොමු වුණා. මොකද මේ භාවනාවේදී මම දන්න භාවනා ක්‍රමයට අනුව හිත එකඟ කරන්න යද්දී ශාරීරිකව ඇතිවෙන වෙනස්කම් සම්බන්ධව අපි සංවේදී වෙන්න හෝ හොයන්න හෝ ඒවා ඇනලයිස් කරන්න යෑමක් නැහැ. මොකද හිතනේ සංවර කරන්නේ. භාවනාවේදී කය සම්බන්ධව අපිට දැනගන්න තියෙන ප්‍රබලම තැන තමයි කය සැහැල්ලු වෙන එක. කායික සුඛය එන එක හිතේ තියෙන චිත්ත විවේකයත් එක්ක. නමුත් කයේ තියෙන දේවල් කය ඇනලයිස් කරගෙන කයේ තියෙන ස්වභාවය බලන එක ධාතු මනසිකාරය ආදී තැන්වලට සම්බන්ධ කාරණා. සති නිමිත්ත පුහුණු කරගෙන ආනාපාන සතියට යද්දී සති නිමිත්තේ හෝ ආනාපාන සතියේදී හෝ අපි හිතමුකෝ මෛත්‍රී භාවනාවේ කියලා. මෛත්‍රී භාවනාවේදී හෝ වෙන කොහේ හරි අරමුණු වෙනවා නම් ඒ මෛත්‍රී භාවනාවෙන් පිට ගිහිල්ලා. අදාළ එකේ නෑ ට්‍රැක් එකේ නෑ කියන එකයි එතන අදහස. ඒ නිසා මෙතන මේ සංවේදී වීමක් වෙනවා ශරීරයේ. ඒ වුණාට ඒ සංවේදීතාවයට අහුනොත් එහෙම අපිට ඕන එක නැතුව එතනින් ඒ තේරිලා තියෙනවනේ දැන් මේ හිත පිට ගියාදෝ කියන එකක් එක්කනේ පැහැදිලි වෙන්නේ. හිත හිත වෙනස් වෙනවා. මොකද වෙන දෙයක් අරමුණු වෙලානේ. ඒ ඒක තේරුනේ අපි යම් ප්‍රමාණයක් මෙතෙන්ට එකඟ වෙලා ඉන්න නිසානේ. හැබැයි ඒක දැනගෙන නැවත ආපහු එතෙන්ට ඒමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ යම් අරමුණක් ගත්තාම ඒ අරමුණ තුළ හිත පැවැත්වීම තමයි සතිය. සහ ඒකට කියනවා විතක්කය කියලා. හැබැයි ඒක මේ ඒක හිත සාමාන්‍යයෙන් හිත කියන එක අර කාලාන්තරයක් හුරු වෙච්ච වැඩපිළිවෙලකනේ තියෙන්නේ. එතකොට අපි දැන් මේක ඕන් ඇන් ඕෆ් දෙපැත්තටම අරගෙන යන එකනේ කරන්නේ හැමතිස්සෙම. එතකොට වෙන්නේ ඉතින් හිත විටක එක තැනක තියෙනවා විටක තව දිහාකට යනවානේ. ඒ ගියපු එක අවස්ථාවක් වගේ මට තේරෙනවා. දැන් ඒ කිව්වේ මේ භාවනා කරන්න වාඩි වෙලා කරන කොටසක් මේ කිව්වේ. නමුත් පොදුවේ සිහිය පැවැත්වීම සම්බන්ධව කොහොමද කියන එක මොකද මම කතා කරේ නැහැ වාඩි වෙලා කරන සිහියක් සම්බන්ධව විතරක්. වාඩි වුණාට පස්සේ S2 වහගෙන හුස්ම දිහා බලාගෙන හරි මෛත්‍රී අරමුණක් හරි තියාගෙන ඔහෙ ඉන්න පුළුවන් ටික වෙලාවක්. ඒක එක කාරණාවක් විතරයි. නමුත් ඒක විතරක් හැමතිස්සෙම කරන්නේ නැහැ අපි වාඩි වෙලා ඉඳන්ම ඔක්කොම කරන්නේ ඇවිදිනවා කියනවා, ආන්සි වෙනවා, කතා කරනවා, උයනවා, පියනවා, ගමන් බිමන් යනවා. ඒ හැම එකක්ම මේකට අයිති නේද එතකොට? ඔය වාඩි වුණාට පස්සේ හිත විසිරෙන ගතිය ඒත් තියෙනවනේ අපේ. ඇයි ඒකට හේතුව මොකද්ද ඔයත් හඳුනගෙන තියෙන්නේ? ස්ට්‍රගල් කරනවනේ හරියට වාඩි වුණාට පස්සේ හිත එකඟ කරගන්න ඕනි කියලා. ඒ හිත එකඟ කරගන්න ඕනි කියලා ගන්න වෙහෙස නිසාම එතනම ආයෙත් තව තව ප්‍රශ්නයක් නේද ඊට පස්සේ. ඒක තව එකක්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් වෙලා. ඊට පස්සේ දැන් ඒක නවත්ත ගන්න බෑ ඊළඟට. ඇයි ඒ? ගොඩාක් වෙලාවට ඔක මම කතා කරලා තියෙනවා. මොකද්ද එහෙම වෙන්න හේතුව? අපි වාඩි වුණාට පස්සේ S2 වහගත්තට පස්සේ කුමන හෝ භාවනා අරමුණක් ගත්තත් ඒකේ ටික වෙලාවක් ඉන්නවා ආයෙ පනිනවා. එහෙම වේගෙන් එහෙට මෙහෙට දුවන ගතියක් තියෙනවා. ගොඩ වෙලාවක් වෙහෙසිලා නේද ටික වෙලාවක් හිත තියාගන්න සමහර වෙලාවට මේ මේ උත්සාහ කරන්නේ. වීරය ගන්න ඕනි ගොඩක්. ගැම්ම ගත්තට පස්සේ ටිකක් වොන්න හිටිනවා. ආයෙත් හේකින් ආයෙ යනවා. මොකද්ද ඒකට මූලික හේතුව? මොකද්ද ඇත්ත තේරුම් ගන්න තියෙන්නේ? ඒක හොයලා තියනවාද මේ එහෙම වෙන්නේ ඇයි කියලා? ඒ ඒ ඒ වෙනස් වීමට වරි වෙන එක නේද සාමාන්‍යයෙන් අපේ ගතිය. ඒකට වරි වෙවි ඉන්නවා අයියෝ හිතන් එකතෙන් වෙන්නේ නැහැ කියලා ගුරුවරු ඇසුරෙන් විවිධ ගුරුවරුන්ගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා මිසක් මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා මට හොයාගෙන නැහැ නේද? මම චෝදනාවක් නෙවෙයි කරන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් පොදු වැඩපිළිවෙලේ. ඒක ලොකුම උත්තරයක් ඒකට තියෙනවා. <laughs> ලොකුම උත්තරයක් ඒක නීවරණ කියන්නේ. හැබැයි ඊට මෙහා පැත්තේ තව ගොඩාක් තියෙනවා ඔකට. නීවරණ ටික තමයි ඒක සාරය විදිහට ගත්තාම තියෙන තැන. ඉන්ද්‍රිය පහ පොඩ්ඩක් සංවර කරගන්න පුළුවන් වුණාම ඒක සත්‍ය පිළිටවන්න බොහොම ලේසියි. ඒක දැන් මට දැනුණාද ඇවිදිනකොට එහෙම වෙන අරමුණක් නැතුව මගේ හිත මොකක් මොන වගේ දැන් තියෙන්නේ කියලා මේ ඒකට යොමු කරාම මේ අර පිටින් එන ඒවා හිත හැවෙන්නේ ඒ කියන්නේ හිත එක තැනක එක අරමුණක තියෙනවනේ නේද? දැන් ඔය උත්සාහ කරන්නේ භාවනා කරන්න තියෙන ආසන හතරෙන් එකක නෙවෙයි අනිත් ආසන තුනම අතහැරලා නේද? මොනවද අනිත් ආසන තුන? ඇවිදීම, හිටගෙන ඉඳීම, හාන්සි වීම කියන අවස්ථා තුනනේ. භාවනා කරනවා කියලා හැමතිස්සෙම ගන්නේ වාඩි වෙලා ඉන්න එක විතරනේ අපි. වාඩි වෙලා ඉන්න කාලය පැයද දෙකද ඒකෙදි ගන්න උත්සාහය නේද අපි භාවනාව කියලා හැමතිස්සෙම ඩිෆයින් කරගෙන තියෙන්නේ මේ දැන් සෑහෙන්න කාලෙක ඉඳන් කතා කරන්නේ ඔන්න ඔය දෘෂ්ටිය කඩා ගන්න ඕනි කියන එක කියන්න වාඩි වෙලා ඉන්නවා කියන එක භාවනා කරන්න තියෙන ආසන හතරෙන් එකක් විතරයි එතකොට ඇයි මේ වාඩි වුණාට පස්සේ හිත විසිරෙන ගතිය වැඩි වෙලා තියෙන්නේ චන්ද්‍රයින ඕන මතක් කරපු කාරණාව නීවරණ තමයි. හැබැයි ඒ නීවරණ වලට අපි අපි නේද පරිසරය හදලා දුන්නේ. නීවරණ වාඩි වුණාට පස්සේ දාවේ. කොහෙ තියෙනේව දේවා? අර හිටගෙන ඉන්න හාන්සි වෙලා ඉන්න ඇවිදින ඔය කන බොන නාන කියන ඔය සේරම එක්ක හැදිච්ච දේවල් ටික නේද නීවරණ කියන්නේ. එතකොට අවස්ථා තුන හතරෙන් තුනක්ම අවුල් වෙලා තියන් ඉඳලා එකක් කොහොමද দমনය වෙන්නේ? හතරෙන් තුනක්ම අවුල් වෙලා එකක බලය කොහොමද වැඩි වෙන්නේ තනියෙන්? හොඳට හිතලා බලන්න. ඉන්නකොට හිත එකඟ කරගන්න තියෙන සාපේක්ෂව බැලුවොත් වාඩිලා ඉන්නකොට හිත එකඟ කරගන්න තියෙන හැකියාව වැඩි පටන් ගන්නකොට. හ්ම්. අනිත් උන්ට වඩා ඒ ඒ හේතුව මේක විවෘත කරලා තියෙන නිසායි අරකේ අපහසුතාවය පේන්නේ අපිට. ඒත් ඕක කොච්චර කාලෙද කරන්න පුළුවන්? පැයයි 2යි 3යි රිට්‍රීට් එකට ගියත් දවස් 6යි 7යි 8යි 10යි ආයි ජීවිත කාලෙම ඉන්නේ නැහනේ අපි මේ විදියට. එතකොට අපි කෙටි කාලයකට ඉවත් වෙලා හිටියට දීර්ඝ කාලීනව ඉන්නේ ප්‍රශ්නයක් එක්ක. එතකොට ප්‍රශ්නේ විසඳෙන්න ඕනි කොහෙන්ද? කෙටි කාලීනව අයින් වෙලා ඉන්න තැනද වැඩිපුර විසඳෙන්න ඕනේ දීර්ඝ කාලීනව වැඩිපුර ඉන්න තැනකද වැඩිපුර තියෙන තැනයි විසඳෙන්න ඕනේ අපිට එතන විසඳුනොත් අතෙන්ට ගිහිල්ලා අමුතුවෙන් මහන්සි වෙන දෙයක් නෑ ප්‍රතිඵල අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි වෙනවා දැන් අපි අපේ භාවනා දැන් මේ මේ වැඩසටහන දීර්ඝ කාල නේවාසික භාවනා වැඩසටහන් වල පවා අපි කියන්නේ සෙටල් වෙන දවස් දෙකක් යනවා කියලා. ඇයි ඒ? මෙහෙ සෙටල් වෙලා නැතුවනේ එතෙන්ට ගිහලා සෙටල් වෙන්න බලන් ගියාම තමයි එහෙම වෙන්නේ. <laughs> ඒතර භාවනාව කියන්නේ ජීවිතේ. ජීවිතේ භාවනාවක් වුණාම අපිට හරි පහසුයි. දන්න මේ පැහැදිලි මේ කියන කාරණාව මොකද වාඩි වුණාම S2 වහගත්තාම එතන Taman තනියෙන් වෙන මොකුත් නැහැ. හැබැයි අර අනිත් ඊතුරු අවස්ථා තුනේදීම අපි කරන කියන දේවල් ටික බාධා කරන එක නේද මේ හිත විසිරෙනවා කියලා කිව්වේ. මතකයන් එන එකනේ හැමතිස්සෙම වෙන්නේ. අහපු බලපු කියපු කරපු දේවල් එක්ක මතකයන් එනවනේ. ඒ එන මතකය එක්ක නේද සටන් කරන්න ඊට පස්සේ භාවනාව ඇතුළේ ඉඳගෙන හිත විසිරෙනවා කිව්වේ ඒකටනේ. එතකොට එහෙනම් වැඩිපුර ප්‍රශ්නේ තියෙන්නේ වාඩි වෙලා ඉන්නකොටද අනිත් වෙලාවල් වල වැඩ කරනකොට. එහෙනම් වැඩිපුර සංවර වෙන්න ඕනේ වාඩි වෙලා ඉඳලාද වැඩ කරන වෙලාවට. ඒකට ප්‍රශ්නේ තියෙන තැන නේද විසඳන්න ඕන. ප්‍රශ්නයක් තියෙන බවක් දන්නේ <laughs> අන්න ඒකනේ වැඩේ. වඩිනාම තමයි ඒක අඩු ගන්න තේරෙන්න පටන් ගන්න. එතකොට ඒකේ අපේ වීරිය සම්බන්ධව කාරණාවක් නෙවෙයිද තියෙන්නේ. අපේ වීරිය සහ අපේ සතිය. සතිය පවත්වන්න වීරිය තියෙන්න ඕනේද නැද්ද? වීරිය නැතුව සතිය පවත්වන්න බෑ. ඉබේ සතියක් එන්නේ නැහැ. අපි ඉබේ කරන්නේ ඔය හැබිචුවලි කරන දේවල් ටික ඔහි කර කර ඉන්න එකනේ පුරුද්දට කරන ඒවා තියෙන්නේ. හැබැයි දැන් හිතන්න දැන් පාර හොයාගෙන යන කෙනෙක් ඉස්සර වෙලාම දවසක ගොඩාක් අවධානයෙන් යනවා නේද? හැබැයි නිතර නිතර ගිහිල්ලා පුරුදු කෙනා ඒ පාරේ ඔහේ යනවා ඉබේ යනවා නේ. එයාට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හැබැයි ඒක පුරුදු කරලා තියෙන නිසා. ඒ කියන්නේ මම කියන්නේ ඒක 100 100ක් ගැලන උදාහරණයක් නෙමෙයි. නමුත් පාර නොදන්න කෙනා හරිම කෙයාෆුලි නේද යන්නේ. එකම සයින් එකක්වත් එකම එක්සිට් එකක්වත් මිස් වෙන්න දෙන්නේ නැතුව ඊතා පරිස්සමට බලබලා බලබලා යනවා. ඇයි ඒ වරදී කියන. එතකොට ගොඩක් කල්පනාවෙන්ම නේද යන්නේ. මේක නිකන් පුරුදු පස්සේ අපි ඔහේ ඇතැරලා දානවා. හැබැයි ඇතැරලා දාන්න පුළුවන් මේක ස්ටැබ්ලිෂ් වුණු දවසට විතරයි. එතකොට සතිය පිහිටුවා ගැනීමම තමයි භාවනාවට උපකාර වෙන්නේ ඒ නිසායි සතර සතිපට්ඨාන දේශනාවෙන් එහාට අමුතුවෙන් අපිට ආයෙ කතා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. බුදුහාමුදුරෝ ආවරණය කරන්න ඕනි සියලුම පැතිවලින් ආවරණය කරලා වැඩපිළිවෙල එහෙම් පිටින් දේශනා කළා tie. දැන් අපි උත්සාහ කරන්න ඕන අපේ කරන කටයුතුත් එක්ක යම් ප්‍රමාණයක් සතිය පවත්ව ගන්න වැඩපිළිවෙලක් කොහොමද යොදාගන්නේ කියලා. මම ගොඩක් වෙලාවට යෝජනා කරලා තියෙනවා හිත එකතෙන් කරන්න උත්සාහ කරගෙන ඒ හිත එකතෙන් වෙන්නේ නැහැ කියලා කලබල කරනවට වැඩිය අනිත් දේවල් එක්ක ඒ ඒ කරන දේවල් වලට සිහිය පිහිටවන්න කියලා කතාවක් කතා කරානේ ගොඩක් වෙලාවට. ඒ කරන දේට සිහිය පිහිටවන්නේ ඒකේ ආයේ ධාතු දකින්න යන්නත් එපා. අනිත්‍ය දකින්න යන්නත් එපා. දුක දකින්න යන්නත් එපා. මුකුත් ඕනේ. ඒව දැක ගන්න කලින් ඉස්සෙල්ලා මේ කරන්නේ මොකද්ද කියලා Tamanට පැහැදිලි වෙන්න ඕනේ. මොකද සම්මුති ලෝකේ අපි ඉන්නවනේ. සම්මුති ලෝකය විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නැත්තම් අපිට භාවනා වෙනවා. දැන් අපි පොතක් කියවනකොට එක්කෝ කර්මයක් අහනකොට අපේ සිහිය හොඳට ඒකට මේ යොමු වෙනවා. ඒකත් ඒ එහෙම කරනකොට දැන් එළිය වැඩක් කරත් මම මේ දැනෙනවා මම එළිය වත්ත සුද්ධ කරනකොටත් මම මේ කරන්නේ මොකද්ද කියලා ඒකටම හිතුවාම අර අවට තියෙන ඒවා සද්ද ඇහෙන ඒවා කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒක ටිකක් දැන් අර වෘදු වෙලා ටිකක් වෙනදට වඩා හුඟක් ලේසි කරන්න ඒක තමයි සතිය ආරම්භ වෙන විදියනේ සතිය පුහුණු කරන විදිය. හිත පනිනවා. නමුත් නැවත නැවත නැවත නැවත එතෙන්ට ගෙනත් තිය තියා තිය තියා තිය තියා පුහුණු කිරීමයි කරන්නේ. එතකොට මේ මූලික වැඩපිළිවෙලේදී මොකද අපිට ඔය ඇත්තොන්ට තියෙන වැඩ එකක්වත් නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයිනේ දැන් මැරෙනකම්. ඒවා ඔහේ තියෙන ඒවා නේ ඒවා කරන්න වෙච්ච දේවල්. දැන් අපිට මේකට වෙන කාලෙකුත් නැහැනේ. ඒ නිසා මේ වැඩපිළිවෙලම තමයි භාවනාව බවට පත් වෙන්න ඕනේ. එහෙම නොවුණු තැන තමයි අපිට අමාරු වෙන්නේ. දැන් මේ දවස්වල එළියට පහළියට බහලා ඉන්න කාලේ. එහෙමයි කියලා සිහිය නැති වෙන්න ඕනේ නෑනේ අපේ නේ. සීතල කාලේට විතරක් නෙවෙයිනේ සිහිය පවත්වන්න පුළුවන් අපිට. අසිහිය කොයි කාලෙත් වැරදි. සිහිය කොයි කාලෙත් හරි. ඒ නිසා මේ කාලෙටත් සිහිය තියෙන්න ඕනේ. දැන් මේ කාලේ 아무තු එක්සයිට්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේ මේ කාලේ. ඔන්න දැන් ඉර පායලා තියෙන කියලා වෙනදත් ඉර තිබ්බා. ඒ කාලෙට අපිට දරා ගන්න බැරි කමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අමුතුවෙන් අපිට එක්සයිට් වෙන්න කාරණාවක් මේකේ නැහැ. අපි පැටලිලා නැද්ද කියලා බලන්න මේ දේවල් එක්ක. දැන් මේ දවස්වල රස්නෙට ස්ට්‍රගල් කරන කට්ටියමනේ. දැන් රස්නේ කවදාවත් විඳලා නැහැ වගේ තමයි අපි දඟලන්නේ. ඩ්‍රයිව් වෙලා නැහැ වගේ තමයි හැසිරෙන්නේ. සැප්තැම්බර් ඔක්තෝබර් පහ වෙනකොට නේ අලුතෙන් ජීවිතේට පළවෙනි වතාවට සීතල හම්බුණා වගේ තමයි වැඩ පටන් ගන්නේ. එතකොට එතන ආයෙත් කනගාට වෙන්න අඬන්න කියන්න පටන් ගන්නවානේ. අයියෝ කේ කියා ඕල්ලනවා බනිනවා. ඇයි ඒ එහෙම වෙන්නේ? අර මුල්ම දවසෙත් අපි කතා කරපු කාරණාව මතකද මේ? හිතේ නිරෝගීකම ඇති වෙනකොට පරිසරය පිළිබඳ අපිට ගැටලුවක් හැදෙන්නේ නැහැ කියවනේ. සතර මහා ධාතු කොහොමත් වෙනස් වෙනවා. ඒක ඔයත්තන්ටවත් මටවත් බුදුහාඳුරන්ටවත් නවත්ත ගන්න පුළුවන් එකක් මේ සතර මහා ධාතු 13ම තමයි. වෙනස් වෙන්නේ අපි. දැන් මේ වෙන්නේ සතර මහා ධාතුවේ හැඩේ වෙනස් වෙනකොට. අපි අඬන වැළපෙන එක නේද, රණ්ඩු සරුවල් වෙන එක නේද වෙන්නේ. දැන් රස්නි කාලේ කියන්නේ තේජෝ ධාතුවේ හැඩේ වෙනස් වුණා. සීතල කාලේ කියන්නේ මොකද්ද? සීතල කාලේ කිව්වෙත් තේජෝ ධාතුවේම හැඩේ වෙනස් වෙයි. එතකොට දැන් මේ දවස්වල හුළඟ අඩුයි. එතකොට දැන් වායෝ ධාතුව වෙන හැඩේ වෙනස් වෙලා. හිටි ගමන් හයියෙන් හොලං හැමලා ගෙවල් දොරවල් පෙරලිලා ගිහලා ගස් කොලක් කඩා වැටිලා හානි වෙනවා. ඒ මොකද්ද? වායෝ ධාතුව ආයෙත් හැඩේ වෙනස් කරගත්තානේ. අපි එක එක හැඩතල ගන්න නැද්ද? අපි හිටියම් බොම්මගෙන ඉන්නවා. හිටියම hina වෙලා ඉන්නවා. ඒ අපි වෙනස් වෙනව නෙමෙයිද? ඇයි එහෙනම් පරිසරය වෙනස් වෙන්න බැරි? හැමතිස්සෙම බලන්න යථාර්ථයට එක්ක කරන එකයි කරන්නේ. අපේ තියෙන විරෝධතාවය නැති කරන්න ඕනේ. සතර මහා ධාතුත් එක්ක මේ සම්මුතිය මේ බාහිර පරිසරයත් එක්ක බාහිර කියන පරිසරයත් එක්ක රණ්ඩු වෙන එක නවත්තන්න ඕනේ. ඒකම උපකාර වෙනවා සතිය පවත්වන්නට. අපේ හිත හුරු කරලා තියෙන එතෙන්ට. ඒකයි අපි එතෙන්ට වැටෙන්නේ. දැන් අපි කොච්චර අපිට දාඩිය දැම්මත් රස වෙනවතින්නේ නෑනේ. නේද? කොච්චර සීතල වුණත් කොච්චර අපිට ඉන්න බැරි වුණත් සීතල අඩු වෙන්නේ වෙනස් වෙන්නේ එතකොට අපි ඒකට වෙනස් වෙනව නේද හැඩය වෙනස් කරගන්න පරිසරය පරිසරයමයි. එතකොට අපි අපේ පැත්ත වෙනස් කරගන්න. දැන් ඒක තමයි ඒ අපිට පවතින පුළුවන් ප්‍රමාණයට අපි වෙනස් වෙනවා. ඒක හරි. ඒක තමයි සාමාන්‍යයෙන් ස්වභාවය. සතුන් පවා ඒ වැඩේ කරගන්නවා. ඒ අවශ්‍යතාවයට ඒ වැඩේ කරගෙන අපි එතනින් කලබල නොවී ඉන්න එකයි කාරණා. ඔය ඔක්කොම හිතවුල් කරන්න ප්‍රශ්න වෙන්නේ ඔය ඔක්කොම හිතවුල් කරන්න ගැටලු. හේතු. ඊළඟට ඒ වටේ එකතු වෙච්ච දේවල් ටික තමයි තියෙන්නේ. දැන් අපි ඔය කලින් කතා කරේ මොකද්ද? සමතුලිතතාවයේ බාර ගන්න තියෙන අකමැත්ත. සමතුලිතතාවය කිව්වේ මේ පරිසරයේ තියෙන ඝන බවයි, ද්‍රව බවයි, තාප වායු කියන නැත්නම් පටවියාපෝ තේජෝ වායෝ කියන අවස්ථා හතරයි අපේ අභ්‍යන්තරයේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන අවස්ථා හතරයි සම්පූර්ණ වෙනස් දෙකක් විදිහට නේද අපිට පේන්නේ. මම කියන එකෙන් තනිකරම පරිසරය වෙන් කළා නේද අපි ගන්න. එතකොට අපිට ඒකේ සමානතාවයක් පේන්නේ නැති තාක්කල් විරෝධතාවයක් නෙපෙන්නේ නේ. ඒ විරෝධතාවයට සටන් කර කර ඉන්න එක තමයි මේ කරන්නේ. විරෝධතාවයට සටන් කරනවා. සමතුලිතත්වය අසමතුලිත කරගෙන යුද්ධ කරන එක තමයි අපි මේ කර කර ඉන්නේ. ඒ නිසා මේ සමතුලිතය හැදෙන්නේ කොහෙන්ද? මනසෙන් හදාගන්න එකක්. ප්‍රශ්නේ කියලා කියන්නේ කවුද? අපිනේ හිතෙන්නේ කියන්නේ. සීතලයි කියන්නේත් අපිනේ. දැන් කම්ෆර්ට් කියලා කියන්නේත් අපි. අපහසුයි කියන්නේ අපි. එතකොට ඒක හිතෙන් හදාගත්තු தත්වයක් කියලා දකිනව නම් ඒ දැකීමම සිහියට උපකාරයක් වෙනවා. ඒ දැකීමම සිහියට උපකාරයක් වෙනවා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කාමය කැමැත්ත බාහිර ලෝකේ හොයන්න බෑ කියලා. ඒ නිසා නැවත නැවත මතක් කරනවා සතිය පිහිටවන්න සතිය පිහිටවීම අපිට මේ වැඩපිළිවෙලට තියෙන උපකාරකම ධර්මයි. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරනකොටත් සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තමයි කතා කරලා තියෙන්නේ මූලික ධර්මතා විදියට. එයි. සම්මා දිට්ඨියෙන් ප්‍රඥා චෛතසිකය නැත්තම් ප්‍රඥාව ආරම්භ කරලා දෙනවා. සම්මා වායාමයෙන් ප්‍රඥාව තිබ්බට වැඩක් නැහැ නේ වීරිය නැත්තම්. ගැම්ම ගන්න ඕනේ. දැන් අපිට නුවණ තියෙනවනේ යම් ප්‍රමාණයක් හොඳ නරක තේරුම් කරගන්න ධර්මයේ තේරුම් කරගන්න නුවණක් තියෙනවා අපිට. වීරිය කියන එක දුර්වලයි. ඒ නිසා සම්මා වායාමය සම්බන්ධ වෙනවා. උත්සාහ කරන්න වැඩක් නැහැ. කරන උත්සාහය නිවැරදි ක්‍රමයට යන්නේ නැත්තම් එතකොට සම්මා දිට්ඨියෙන් ප්‍රඥාවෙන් උත්සාහයෙන් සම්මා වායාමයෙන් ඊට පස්සේ මොකද වෙන්නේ ලීඩර්ෂිප් එක ගන්න කවුද සම්මා සතිය සම්මා සතියට මොනවද තියෙන්නේ සම්මා සතියට காரணා හතරක් තියෙනවා කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව සම්මා දිට්ඨියෙන් වීරය කරන්න කිව්වේ මොකක් වඩන්නද? මොකක් ගැන මොකක් ගැන සිහියෙන් ඉන්නද? සතර සතිපට්ඨානයට යොමු වෙන්න කියලා කිව්වේ. ඒතර සිහිය කියන්නේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. දැන් ඔය කියන්නේ මේ සියලු දේට සිහිය පවත්වන්න කියන්නේ කායානුපස්සනාව නිසා. වේදනානුපස්සනාව නිසා. ධම්මානුපස්සනාවට එන්න තියෙන අවස්ථාව නිසා. එතකොට සිහිය සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයට නමක්. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට හතර ඉරියව්වෙන්ම සතිපට්ඨාන හතර බිඳෙන්න පුළුවන් නේද අපිට? හතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානෙ බිඳෙන්න පුළුවන්. රැකෙන්න පුළුවන් කොහෙන්ද? ඒත් ඒකෙම තමයි රකින්න තියෙන්නේ. ඒකෙම තමයි රකින්න තියෙන්නේ. එතකොට නුවණ තියෙනවා නම් වීරය තියෙනවා නම් සතිය තියෙනවා නම් එතන නුවණයි වීරයයි සතියයි මුල් කරගත්තු සංකප්පයක් තියෙනවා. නුවණයි වීරයයි සතියයි මුල් කරගත්තු වචනයක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා. ආජීවයක් තියෙනවා. සමාධියක් තියෙනවා. පැහැදිලි වුණාද කියපු දේ? අපි අතනින් මෙතනින් කෑලි එකතු කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මේ පුන පුනා කියන්නේ මේ පැත්තටම එන්න ඕනි කියලා. අපිට උත්සාහ කරන්න හැම වෙලාවෙම සතිය පවත්වන්න දැන් හිත දිහා එක දිගට බලාගෙන ඉන්න එක දුෂ්කර නිසා තමයි යෝජනා කළේ කරන දේවල් වලට සිහිය තියන්න කියලා. ඒක බුද්ධ දේශනාවෙම උගන්වන එකක් නේ. සති සම්පජඤ්ඤ කියලා. කොහොමද කිව්වේ? ආලෝකිතේ විලෝකිතේ. එහෙ බැලුවත් මෙහෙ බැලුවා. සම්මින්ජිතේ පසාරිතේ. දිගෑරියත් හැකුලුවත්. මොනවද අතපය දිගාරිනවා, අකුලනවා. මේ ඔක්කොම දැනගෙන කරන්න කියලා කිව්වා. ඇයි එහෙම හැමදේම දැනගෙන කරන්න කිව්වේ? ඒ හැමදේම සතිය කඩන්ඩ වගේම සතිය රකින්නත් උපකාර වෙන නිසා. අඩුම තරමේ වැසිකිලි කැසිකිලි කරත් සතියෙන්ම දැනගෙන කරන්න කිව්වා. එතකොට ඒ කියන්නේ අපිට සතිය ඇතහැරෙන්න තැනක් නැහැ කියන එකයි. ඕක සාමාන්‍ය ලෝකයේදී ප්‍රායෝගික කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධව අපිට ගැටලුවක් තියෙනවා සහ හිතේ දෙගිඩියාවක් තියෙනවා ඒක ලේසි නෑ කියන එක. ඇත්ත ලේසි නෑ කාරණාව. මොකද වේගයෙන් දුවන ලෝකයක්නේ අපිට හම්බ වෙලා තියෙන්නේ. හැබැයි උත්සාහ කරන්නේ නැති තාක්කල් ඒකවත් කරගන්න බෑ නේද අපිට? වේගයෙන් දිවන ලෝකේ අපි මේ හිතුවොත් අපි තනියම අර මේ නිස්කලංකව නිහඬ බව Taman මේ මම අනිත් දේවල් ගැන හිතන්නේ නැතුව Taman ගැන හිතුවා Tamanගේ අදහස් කොහොමද Tamanගේ හිතට හැමතිස්සෙම බලන්න ඕන මේ මේ මගේ හිත කොහොමද වැඩ කරන්නේ මේකට රියැක්ට් කරනකොට රියැක්ට් වෙන්නේ නැතුව හැම දෙයකම මේ ටිකක් සංසුම් වෙන්න පුළුවන් නම් ඒකේ හුඟක් ක්ලේශයක් වෙනවා. ඒ තමයි අයිසොලේෂන් එක කියන එක මේ හුඟක් වටිනවා කියලා මට. ඒ නිසානේ බුදුහාමුදුරෝ ගොඩාක් අර නිහඬ බව, හුදේකලා බව හැමදේම අපිට ආවරණයක් විදිහට දේශනා කළේනේ. දැන් අපි කරන්නේ කලබලයේ ඉඳගෙන කලබලේ නැති කරන්න හදන ගතියක්නේ. හැබැයි දැන් අපි මේ මොනවාද එතනින් පැනලා ගියා කියලා අපේ කලබලේ නැති වෙන්නේ නැහැ. මොකද අපි හිතෙන් ගන්න කලබලය තියෙනවානේ. අපි දක්ෂ වෙන්න අපි අර බාහිර පරිසරයෙන් ඉවත් වෙන්නේ යම් කාලයකට මේක ඊට වඩා ලේසි නිසා. හැබැයි හැමදාම අපිට එතෙන්ට වෙලා ඉන්න බෑ ආපස්සට එන්න වෙනවා. ඒ වෙනකොට දෙපැත්තෙම කරණම් ගහගන්න දක්ෂතාවය අපිට හදාගන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ හැමදාම කැලේට වෙලා ඉන්න තමයි. මේ තියෙන රටාවේ ඔයත් උන්ට කාටවත් සදාකාලිකව රිට්‍රීට් එකක ඉන්න බෑ. සදාකාලිකව කැලේක ඉන්න බෑ. එතකොට එහෙනම් අපේ යන ජීවන රටාව ඒකට පුරු වෙන්න ඕනේ. මේක තියෙන ප්‍රඥාවත් එක්ක තියෙන සටනක් තියෙන. මේක ප්‍රඥාවත් එක්ක තියෙන සටනද මේ වාඩි වෙලා භාවනා කිරිල්ලේ තියෙන සටනක් නෙවෙයි මේ තියෙන්නේ. මම නැවත නැවත මතක් කරන්නේ පරිසරයයි තමනුයි කියන දෙකක් අරගෙන ගැටෙන එක නවත්තන්න උත්සාහ කරන්න මනසෙන්. ওය ගැට්ටණය මනසෙන් අඩු කළොත් ගොඩක් ඒවට අපිට විසඳුම් හම්බ වෙනවා. ගොඩක් ඒවට විසඳුම් හම්බ වෙනවා. අපි හැමතිස්සෙම කරන්නේ කම්පයා කර කර ප්‍රශ්න හදාගන්න එකනේ. කම්පයා කර කර ප්‍රශ්න හදාගන්න එකනේ කරන්නේ. ඒක අපි විසින් හදාගන්න එකක්මයි. මේක මගේ මානසික නිර්මාණයක් කියන තැනක උත්සාහ කළ බලන්න. මනසෙන්ම නේද මේක හදාගන්නේ කියලා. ඇයි? මේ ධර්මය බුදුහාමුදුරෝ දේශනා කරා නේද සතිපට්ඨාන සූත්‍රයේදී අජ්ජත්ත වශයෙන් බහිද්ද වශයෙන් හැමතිස්සෙම බලන්න කියලා. මොකටද ඒ කියලා තියෙන්නේ? අජ්ජත්ත වශයෙන් දකින්න කිව්වේ මේ පැත්තට සම්බන්ධ කරලා බලන්න කිව්වා. බාහිරට සම්බන්ධ කරන්න කිව්වා. ඒ සම්බන්ධ කරනකොට මොකද වෙන්නේ? දෙපැත්තේ සම්බන්ධතාවය මනාව තහවුරු වෙනවා. අපි කරන්නේ මේක මටම වුණා වගේ. දැන් මටම දැනෙන රසණයක් කියලා තමයි හිතේ. එතකොට මටම දැනෙන මටම වෙච්ච දෙයක් විදියට තමයි දැනෙන්නේ. ඇයි අර මේ හැමතැනටම මේක සම්බන්ධ කරලා ඒ තියෙන හැමතැනම ඒක සමාන කරලා බලන්න කිව්වේ. හැමතැනම එක සමාන කරලා බලනකොට Tamanට විතරක් තියෙන එකක් නෙවෙයි මේක පොදු ධර්මතාවයක් කියන එකට යන අදහසක්. පොදු ධර්මතාවයකට අදහසක් යනකොට එහෙනම් ඉතින් කාටත් වෙනවා නම් ඉතින් මේකේ 아무තු දෙයක් නැහැ කියන තැනකට මනස වැඩ කරන්න ඕනේ. අන්න ඒ වැඩ කරනකොට තමයි අපිට පහසු වෙන්නේ ඇලෙන ගැටෙන එකෙන් ලිහිලා ඉන්න. හේතුව මේක මටම වුණා මටම තියෙන එකක් මටම වෙච්ච එකක් කියන තැනකින් හිටියොත් තමයි දැනෙන ගතිය වැඩි වෙන්නේ නේ. පොදු ධර්මතාවයක් විදියට ගත්තොත් ප්‍රශ්න විසඳෙන්න ඕනේ නැද්ද අපේ අතේ? මේ කතා කරන්නේ ඔය ඇත්තොන්ට අල්ලගන්න ලේසි වෙන පැත්තකට නැත්තම් මේකේ කතා කරන්න තියෙන හේතුඵල න්‍යාය පටිච්ච සමුප්පාදයේ අවකාශය කතා කරන්නේ. ඒ ටෙක්නිකල් වචන නැතුවම තාම කතා කරන්නේ ඔය ඇත්තොන්ට අපේ සාමාන්‍ය ලෝකේ වචන වලින් මේක අල්ලන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා මේක පුහුණුවටම ගන්න දැන් ඔයත්තන්ට අමුතුවෙන් ආනාපාන සතිය විස්තර කරන්න දෙයක් නෑ. ඔයත්තෝ ඕල්රෙඩි එක පුහුණු කරගෙන යනවා දන්නවා. කියලා දීලත් තියෙනවා. මෛත්‍රී භාවනාව කරන හැටි කියන්න දෙයක් නෑ කියලා දීලා තියෙනවා. සතිය පවත්වන්න ඕනි විදිය කියන්න දෙයක් නෑ කියලා දීලා තියෙනවා. අද මම ඔයත්තන්ට කියනවා නැවත වරක් කලින් වතාවක මම මේක මතක් කළා. මේ ඉදිරි සතිය ඇතුළත ඇතන සති දෙකක කාලයක් හම්බ වෙනවා ඒකට. සති දෙකක කාලයක් හම්බ වෙනවා. උත්සාහ කරන්න වෙන කිසිම දෙයකට ඩෙෆිනිෂන් එකක් දෙන්න යන්නේ නැතුව ඇහැට පේනකොට පෙනුනා කියලා දැනීමක් ඇති වෙනවද කියලා බලන්න. පරීක්ෂා කරන්න මේ කියන්නේ තමන්ව පරීක්ෂා කර කර ඉන්න. එතකොට කනට ඇහෙනකොට ඇහුනේ මොනවද? කාගේ හඬක්ද? බනද? කුණුහරුපද කියන එක අදාළ නැහැ. මොකද්ද වෙන්නේ? ඇහුණා කියන එක විතරක් දැනගන්න. ඇහුණා කියන එක දැනගන්න, දැක්කා කියන එක දැනගන්න, පෙනුණා කියන එක දැනගන්න, රස දැනුණා කියන එක දැනගන්න. ඒ කියන්නේ දිගට නොගිහිල්ලා විස්තර කරන්න යන්නේ නැතුව එතන දැනගන්න, වෙච්ච අවස්ථාව දැනගන්න. මේ ඉන්ද්‍රිය ටික පවත්වන්න, හිත පවත්වන්න එකින් එක එකින් එක. සමහරට 10ක් ගියාම එකක් අහුවෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. 20ක් විතර අතෑරුණාම එකක් දෙකක් අහුවෙන්න ඒකට කමක් නැහැ. 20ක් මතෑරුණානේ කියලා ඊටු දෙකක් තෑරියොත් මොකක්වත් නැතෝ යනවානේ. ඒ නිසා අල්ලගන්න අහුවෙන තරමක්. තේරුම් ගන්න Tamanට දැනෙන තරමක්. මොකද හැම එකම දැනෙන්නේ අපිට. දැන් හිතන්න පාරේ අපි ඇවිදගෙන යනකොට වාහන ගොඩක් යනවා මිනිස්සු එහෙට මෙහෙට යනවා අන්තිමට දැන් ආ ඔන්න වාහනයක් ගියා හරි ඒක ගත්තා. ඔන්න මිනිහෙක් ගියා දැන් ඒක හරි දැක්කා. එහෙම නෙවෙයි මේ කරන්නේ. නැත්තම් යන යන වාහන මිනිස්සු ගැන ගැන ඉන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ද වාහනයක් පහ වුණා කියන්න. ෂා කියලා හිතනොත් එහෙම මොකද්ද වෙලා තියෙන්නේ? අල්ලලා නේද වාහනෙත් එක්ක ගිහිල්ලා. අන්න ඒක අල්ලන්න කියලායි මේ කියන්නේ. තේරෙනවද? දැන් ඔන්න කවහරි ටිකක් මහාත මිනිහෙක් යනවා. බලන්න ඕක නිකන් ජොල් වෙලා හැදිලා තියෙන්නේ කියලා හිතන එක සැරේට නේ. ජජ්මන්ට් එකක් යනවා නේද? අන්න ඒක තේරුම් ගන්න කියලායි මේ කියන්නේ. ඒතර මහත තියෙන්නේ කොහෙද? ආ තමන්ගේ තියෙන චපලකම තේරුම් ගන්න අයියේ කිව්වේ. කොහෙවත් තියෙන මහතක් බලන්න අපිට අදාළ නෑ කාගවත් උස මහත. ඒ උස මහත අල්ලගෙන අපි වරි වෙන එක නේද වෙන්නේ ඊට පස්සේ. එහෙම නුසය දන්නෙත් නෑ. එතකොට එක එක්කෙනාගේ උස මහත මනින් නෑ පාරේ විදිනකොට. දැන් හම්බ වෙන ඔන්න කළු කෙනෙක්. කළු කියලා ආපු ගමන් මොකද වෙලා තියෙන්නේ? ජජ් වෙලා නේ? සුදු කෙනෙක්. දුබුරු කෙනෙක්. මුස්ලිම් කෙනෙක්. කතෝලික කෙනෙක්. බෞද්ධ කෙනෙක්. මොකද වෙලා තියෙන්නේ? ජජ්මන්ට් එකක් ඇවිල්ලා නේද? එතකොට එහෙම එකක් එහෙම දේවල් අපිට දැනුණාම තමක් හිතන්න මම මේ මොකද්ද මේ හිතුවේ කියලා. එතකොට ඒක නැති වෙලා යනවා. ඔව් දැන් මම කියන්නේ එච්චර එහෙ හිතන්න ඕනෙත් නෑ ගොඩක් මේ වෙන්න ඕනෙත් නෑ ඒ අර තමන් හඳුනාගත්තු අවස්ථාව ඔන්න එකක් වුණා කියලා දැනගන්න ඒකට අවදියෙන්නේ දෙතකොට නැත්තම් ඔහේ හම්බ වෙන හම්බ වෙන මිනිස්සු ගැන විස්තර කර කර ඔහේ කයිවරුක ගහන එක කරන්න පාරද කියන්නේ දැන් ඔය කැම්පින් යනවා කියලා වැකේෂන් යනවා කියලා කට්ටිය කරන්නේ ඕකනේ වෙන මොකුත් නෙමෙයි නේද ගිහිල්ලා ඔහේ කයිවාරුවක් ගහගෙන ඕපදූපයක් කරගෙන බාබකිව් දාගෙන මොක වැවක් ආයිනේ නේද ගිනිමැල ගහගෙන මේ තියෙන රස්නි මදිවට නේ ගිනිමැලත් ගහගෙන ඔහේ ඉන්නවා එන්ජොයි කරනවා කමෙන් නෑ ඕන එකක් කරගන්න හැබැයි මනසේ වැඩ කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ ඒක තේරුම් ගත්තේ නැතුව මොනව කරත් වැඩක් වෙන්නේ ඒ නිසා අපිට හමු වෙන හමු වෙන හැම දෙයකටම විස්තර කතනයක් සපයනවා නේද අපි අන්න ඒක නොකර ඉන්න කියන එකයි මේ කියන්නේ. මම පුන පුනා කියලා තියෙනවා ඩෙෆිනිෂන් එකේ වැරද්දක් තියෙනවා අපි. ඩෙෆිනිෂන් එකේ වැරදි හැමතිස්සෙම අපි. ජජ් කරනවා. ඇහැට පේනකොට පෙනුණා කියලා දැනගන්න. ඒ පෙනුණු එක කෝක වුණත් කමක් නැහැ. ඇහෙනකොට ඇහුණා කියලා දැනගන්න. ඔයත් එතනින් මොකද්ද මේ කරන්නේ? කට් කරනවා ලොකු උපාදාන ස්කන්ධ ගොඩක්. ලොකු පරාසයක් කට ඔෆ් කරනවා. ඇහැට දැක්ක පෙනුණා. ඇයි? පෙනුනේ මොකක් තිබ්බ නිසාද? ඇහැ තිබුණු නිසානේ පෙනුනේ. ඇහුනේ මොකක් නිසාද? කන තිබ්බ නිසානේ ඇහුනේ. එහෙම අයින් කරනකොට දැනෙන හිස් බව. හිස් බවක් නොවේ නෑ විදියට හිත කරකව ගන්න ඕනේ. හ්ම්. අපි ජීවිත කාලයෙන් පුරුදු වෙලා තියෙන්නේ මේවටනේ. ඒකට ඒවෙන් අයින් වෙනකොට කිසි විදියක කාන්සියක් හිස් බවක් හිතට දැනෙනවා. එතකොට ඒ හිස් බව හිස් බවක් නොවන බව ඒක තමයි අපිට තියෙන සරණ කියන එක දැනගන්න තමයි මට හිතෙන්නේ අවශ්‍ය. ඔව් එතෙන්දී තව ටිකක් ඕක ඩීප්ලි සාකච්ඡා කරගන්න ඕනි. ඔතෙන්ට එන්නේ මොකටද? ඉන්ද්‍රිය 6 සක්‍රීය වෙච්ච නිසානේ දැන් මේ සියලු ප්‍රශ්න හැදිලා තියෙන්නේ අපිට. ඕක අක්‍රීය කරන තැනකටයි මේක අරගෙන යන්න තියෙන්නේ. ඒ අක්‍රීය කරගන්න නම් මූලිකව මේ හඳුනා ගැනීම කරගෙන මෙතනයි ප්‍රශ්නේ තියෙන එක තේරුම් ගන්න ඕනේ. ඕක මම අය තව පැත්තකට ගේන්න හදන්නේ මොකද්ද ඔකේ තව ස්ටෙප්ස් ටිකක් තියෙනවා. එකක් තමයි ඕක එක පැත්තක් දකින්න මේ හදන්නේ. ඔය පටන් ගන්න හදන්නේ පටිච්චසමුප්පාදය හැදෙනවා කියන එක පෙන්වන්න ඔය ඇත්තට. අනිත් පැත්තෙන් පෙන්වන්න හදන්නේ දුක සමුදය වෙන හැටි පෙන්වන්න. ඒ නිසා ඔය කියන වැඩේ කරන්නම වෙනවා ඊටු ටික දකින්න ඕන. ධම්මානුපස්සනාව කියවලා බලන්න ආයෙත් බුදුහාමුදුරෝ දේශනා කරනවා කොහේද දුක හටගන්නේ? කත්ත uppajjamana uppajjati. මේ තණ්හාව කොහෙද උපදින්නේ? කොහෙද හිටින්නේ? හිතේ විතරක් නෙවෙයි. ඇහැ තණ්හාව හිටින්න තණ්හාව උපදින්න තැනක්. ඇහැ තණ්හාව උපදින්න තණ්හාව පදිංචි වෙන තැනක්. කන තණ්හාව උපදින්න තණ්හාව පදිංචි වෙන තැනක්. එතකොට ඉන්ද්‍රිය හයම තණ්හාව උපදින්න තණ්හාව පදිංචි වෙන්න තැනක්. තණ්හාව කිව්වේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ දුක්ඛ සමුදය නේද? තණ්හාව කියන්නේ දුක්ඛ සමුදය නේද? චතුරාර්ය සත්‍ය පතුරු ගන්නවා. තණ්හාව කියන්නේ දුක්ඛ සමුදය. බුදුහාමුදුර ධම්මානුපස්සනාවේදී මොකද්ද කතා කරේ? ඇහි ඇහැ මුල් කරගෙන තණ්හාව උපදිනවා තණ්හාව පදිංචි වෙනවා. මොකක් නිසා? මොකද්ද වෙන්නේ? මොකද්ද සමුදය වෙන්නේ? දුක්ඛ සමුදය වෙනවා නේ තණ්හාව උපදිනවා කිව්වේ ඒකටනේ. එතකොට ඇහැමුල් කරගෙන දුක්ඛ සමුදය වෙනවා. ඒ කියන්නේ තණ්හාව ඉපදුනා කියන්නේ තණ්හාව පදිංචි වුණා කියන්නේ දුක හැදුනා කියන එකයි. ඒ ප්‍රතිපලය. මොකද්ද? ඒ තණ්හාව මුල් කරගෙන දුක කියන්නේ හැදිච්ච ප්‍රතිපලය. දුක කියන්නේ ප්‍රතිඵලය. කෝස් එකනේ තණ්හාව වෙන්නේ. එතකොට ඇහැමුල් කරගෙන තණ්හාව උපදිනවා තණ්හාව පදිංචි වෙනවා. දැන් ඔය අපි ඇයි මේ ඇහැට රූපයක් පේනකොට ඔන්න දැක්කා කියන තැනකින් විතරක් අරගෙන කළුද සුදුද උසද මහත්ද කියලා මනින්න යන්න එපා කිව්වේ මොකෝ? මොකද්ද හේතුව? මොකක් වෙන නිසාද? තණ්හා සමුදය තණ්හාව හැදෙන නිසා. ඒ කියන්නේ අපි ඇහෙන් තණ්හාව හදන එක නවත්තලා නෑ නේද? ආන් ඒ නිසා තමයි කියන්නේ දකින්නකොට ඔන්න දැකීමක් ඇති වුණා කියලා දැනගන්න කියලා පළවෙනි ස්ටෙප් එක විදියට. දැන් කිසි වලහෙක් දැක්කා. ඒකට පොඩක් රියැක්ෂන් එකක් තියෙන්න ඕනේ. වලහ දැක්කොත් වලහ දැක්කා කියලා එතනින් නැතුව පැනලා දුවන්න. ඒත් එතකොට මොකක්ද වලහ කියන එක මොකක්ද දෙන්නේ? ඇහැ නොතිබ්බනම් ඔය වලහ පේනවද? ආ අන්ධ වෙලා හිටියනම් වලහ කියලා දුවන්න විදියක් නැහැ. බය වෙන්න විදියක් නැහැ. ඇස් දෙක තිබුණා රූපයක් පෙනුණා. ඩෙෆිනිෂන් එකක් ආව වලහෙක් කියලා පනලා දෙව්වා. එතකොට කනට ඇහෙන එකත් ඔහොමම නෙවෙයිද? දැන් ඇහැට දැන් වලහ දැකලා බය වුණා කියමුකෝ. ඒකට රියැක්ෂන් එක දෙව්වා. හරි. that's okay. කනට ඇහෙන එකෙත් ඊට පස්සේ ලොකු රියැක්ෂන් එකක් යනව නේද? අරූමට බැන්නා කියාගෙන යනව නේද ඊට පස්සේ? එතකොට මොකද වෙන්නේ? වෙනවා ලහෙක් අනිත් පැත්තේ කියලා. එතකොට ඒකත් ප්‍රශ්නයක් නේද එතකොට? දැන් දෙකටම වෙන්නේ රියැක්ෂන් එකක් නේද? ඒකයි කාරණා. අපි කවුරු හරි ගහන්න එනවා නම් ගුටි කන්න ඕනේ මගේ අරලා යන්න. දැන් සතර මහා ධාතු හැප්පෙන්න එනවා කියලා ඉන්න ඕනේ නැහැ වෙඩි තියන්න එනවා. එතකොට මගේ අරලා යන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? වෙඩි කාලා මැරෙන්න වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි අපි අපේ පැත්ත පරිස්සම් කිරීමයි මේ කරන්නේ. ඒ නිසා ආරම්භයක් විදියට හොඳට මේක බලන්න මම මේ කියන දේ නැවත හිතලා බලන දෙසරයක් තුන් සැරයක් 100ක් වතාවක් හරි හිතලා බලන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇහැ මුල් කරගෙන තණ්හාව උපදිනවා ඇහෙයිම තණ්හාව නවතිනවා කියලා පදිංචි වෙනවා කියලා කනමුල් කරගෙන තණ්හාව උපදිනවා කනේම තණ්හාව පදිංචි වෙනවා කියලා කිව්වා. මේ කනේ තණ්හාව පදිංචි වෙනවා කියලා කිව්වේ හිතට ගන්න එක ගැන. ඊට පස්සේ නහයේ තණ්හාව උපදිනවා නහය මුල් කරගෙන තණ්හාව උපදිනවා නහය මුල් කරගෙන තණ්හාව පදිංචි වෙනවා. දිව මුල් කරගෙන තණ්හාව උපදිනවා දිව මුල් කරගෙන තණ්හාව පදිංචි වෙනවා. කයමුල් කරගෙන තණ්හාව උපදිනවා කයමුල් කරගෙන තණ්හාව පදිංචි වෙනවා හිතමුල් කරගෙන තණ්හාව උපදිනවා හිතමුල් කරගෙන තණ්හාව පදිංචි වෙනවා දැන් ඒ කිවි දුක්ඛ සමුදය හේවත් තණ්හාව හැදෙන විදිය දැන් ඇහැට රූපයක් පෙනිලා පේන රූපයට අනේ හොඳයි නරකයි කියන තැනක විස්තරයක් ආපු ගමන් උපදින්නේ තණ්හාව උපදිනවා කනට ශබ්දයක් ඇහෙලා අනේ හොඳයි මිහිරි රසයි නරකයි කියන තැනකින් විස්තරයක් ආපු ගමන් තණ්හාව උපදිනවා. එතකොට තණ්හාවේ උප්පත්තිය කියන්නේ මොකේ උප්පත්තියද? දුකේ උප්පත්තිය. එහෙනම් ඇහැට රූපයක් පෙනිලා හොඳයි ලස්සනයි කියන තැනකින් විග්‍රහයකට ආපු ගමන් මොකද වෙන්නේ? දුක උපදින දුක්ඛ සමුදය වෙනවා. එතකොට ඕකේ තමයි නෙගටිව් පැත්ත. දැන් පොසිටිව් පැත්තට කොහොමද ඔක් ගන්න? නැවතත් ඇහැමුල් කරගෙන තණ්හාව නැති වෙනවා. ඇහැමුල් කරගෙනම තණ්හාව ඉවත් වෙලා එතන ඒ කියන්නේ නිරුජ්ජමානා නිරුජ්ජති කියලා ඒ කියන්නේ පහියමනද ප්‍රහීන වෙනවා. පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති කියලා කියනවා. ඇහැමුල් කරගෙනම තණ්හාව නැති වෙනවා ප්‍රහීන වෙලා යනවා. කනමුල් කරගෙනම තණ්හාව ප්‍රහීන වෙනවා නිරුද්ධ වෙලා යනවා. දිව, නහය, කය, මනස මුල් කරගෙනම තණ්හාව නිරුද්ධ වෙලා යනවා. ප්‍රහීන වෙලා යනවා. එතකොට ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන මේ විදියට තණ්හාව නිරුද්ධ වුණා ප්‍රහීන වුණා කියලා කියන්නේ මොකද්ද නැති වෙන්නේ? දුක්ඛ නැති වුණා. දුක්ඛ සමුදය නැති වුණා. දුක්ඛ සමුදය නැති වුණා කියන්නේ දුක නැති වුණා කියන එකයි. දැන් ඒ කාරණාවයි එතන වෙන්නේ. ඊළඟට ඒක නුවණින් දකින්න දකින්න ඒ කාරණාවයි මේක ඔය වෙන එකනේ කිව්වේ ඇහැමුල් කරගෙන තණ්හාව ඉපදෙනවා තණ්හාව පදිංචි වෙනවා ඇහැමුල් කරගෙනම තණ්හාව නැති වෙනවා නිරුද්ධ වෙනවා ප්‍රහීන වෙනවා කියලා කිව්වහම ඔය කිව්වේ ඒ විදිහ ඒක තමයි කෝ එක ඊළඟට අපි නුවණ පාවිච්චි කරනවා කොහොමද පාවිච්චි කරන්නේ මේ ඇහැට රූපයක් හමු වුණු එකයි උනේ කියන තැනකින් දකින. ඒක එකේ පෙනුණා කියලා පෙනුණු එක දැනගන්න කියලා. පෙනුනේ සුදු කෙනෙක්ද, කළු කෙනෙක්ද, මහත කෙනෙක්ද කියන එකනේ තණ්හාවට යන්නේ. ඇහැට රූපයක් පෙනුණා කියන තැනකින් ආවොත් තණ්හාව උපදින්න හේතු වෙන්නේ නැහැ. ඒක නුවණ. කනට සද්දයක් ඇහෙනකොට කුණුහරුපද, බනද, සින්දුද, කවිද, ඉංග්‍රීසිද, සිංහලද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒවට නේද අපි සටන් කරන්නේ. එහෙම නැද්ද? එතකොට කනට ඇහෙන්නේ මොනවද? බනද කනට ඇහෙන්නේ? කනට ඇහෙන්නේ කුණුහරුපද? මොනවද කනට ඇහෙන්නේ? අන්න ඒක අල්ලගන්න බැරි අනුවනකම නිසා නෙවෙයිද අපි ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. නිකමට හිතලා බලන්න. කනට ඇහෙන එක සද්දයක් කියන දැනකින් බේරගන්න බැරි අනුවනකමක් නේද අපිට තියෙන්නේ. ඒක නේද ප්‍රශ්නයකට මුල වෙන්නේ ඊට පස්සේ. ඒ මෝහය ඊට පස්සේ ඇලෙනවා, ගැටෙනවා, නැවත ප්‍රශ්න හද හදා හද හදා අරගෙන යන මට්ටමට එනවා නේද? එතකොට මේ කියන්නේ ඇහෙනකොට සද්දයක් ඇහුණා කියලා දැනගන්න කිව්වේ ඇයි? ඉතුරු පරිසරය නොහදා ඉන්න තැනකට හිත නවත්ත ගන්න ඕන නිසා. එතනින් නවතින්න නුවණ තියනවා නම් ඒක තමයි සම්මාදිට්ඨිය ගතිය. ඒක නවත්ත ගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි සම්මා වායාමය. ඒකට සිහිය පවත්වනවා නම් එන එන අරමුණ කෙරෙහි සිහිය පවත්වමින් ඒක නවතිනවා නම් දොරකොඩම ඒකට කියනවා සම්මා සතිය කියලා. එහෙව් පුහුණු කරන කෙනා වාඩි වුණාම මොකද තියෙන්නේ? එයාට සමාධියන එක චිත්ත විවේකයන එකට කිසි බාධාවක් නැහැ. ඒක අර ටික නොකර කොච්චර මෙහෙ කරත් තියෙන වාසිය ප්‍රතිඵලය බොහොම සුළු එකක්. දැන් අර විදියට තණ්හාව සමුදය වෙනවා නම් ඒක දුකට හේතුව නම් දැන් මෙතනින් අපි නුවණින් දැකලා ඇහැට පේන රූපයේ රූපයක් දැක්කා කියලා නවත්තලා සද්දයක් ඇහුණා කියලා නවත්තලා විතරක් අර මූලික ස්වභාවයෙන් නවත්තගෙන අතහැරියොත් තණ්හාව හදන ගතිය ඇතැරෙයිද නැද්ද? ඇතෑරෙන විදියට තමයි දේශනා කළා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට තණ්හාව ඇතෑරෙනවා කියන්නේ අපි ඒක අල්ලගෙන හදන දුක නැති කරගන්නවා කියන එක නෙමෙයි දේ වෙලාවට. ඇලෙන ගැටෙන එක නවත්තන එක නෙමෙයිද කරන්නේ මේ වෙලාවේදී. ඒතර ඒක මාර්ගය වෙන්නේ නැද්ද අපිට? ඒක ප්‍රතිඵලය වෙන එකක් නැද්ද අපිට? එතකොට Nirodhayai මාර්ගයයි හම්බ වෙන්න බැරිද අපිට? දේශනා කළා තියෙන මේ විදියට. ඕක අපේ දැන් ඔය ධර්මය සම්බන්ධව තියෙන මත ටිකක් තියෙනවනේ අපේ දැනීම. අන්න ඒක ස්විච් කරලා බලන්න ඕන. එතකොට ඔක තේරෙන්න පටන් ගන්නවා. හොඳට බලන්න බුදුහාමුදුරෝ දේශනා කරේ ඇහැ මුල් කරගෙන තණ්හා උපදිනවා තණ්හා පදිංච වෙනවා එහෙනම් මේ ඇහෙන් බලලා ඇලෙන වාරයක් ගැටෙන වාරයක් මුලා වෙන වාරයක් පාසා හැදුනේ මොනවද තණ්හාව හැදෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ප්‍රතිඵලය මොකද්ද? දුක. එහෙනම් ඇහෙන් බලන වාරයක් පාසා උපදින්නේ මොනවද? බලන විදිය අනුව දුක උපදිනවද නැද්ද කියලා තීන්දුව වෙනවා නේ. එතකොට ඇහෙන් බලලා ඇලුනොත් දුක උපදිනවා. ඇහෙන් බලලා ගැටුනොත් දුක උපදිනවා. ඇහෙන් බලලා මුලා වුනොත් දුක උපදිනවා. කනෙන් අහන දෙයට ඇලුනොත් දුක උපදිනවා. කනෙන් අහන දෙයට ගැටුනොත් දුක උපදිනවා. කනෙන් අහන දෙයට මුලා වුණොත් දුක උපදිනවා. දැන් එතකොට ඇහැට 3යි. කනට 3යි. 6 වරක් 3 3 කීයද? ලෝභ දෝෂ මෝහ ඇලීම් ගැටීම් 18 වතාවක් හැදෙන්න පුළුවන් නේද? එක අවස්ථාව එක අවස්ථාව ගත්තා. එතකොට පේන වාරයක් පාසා ඇලෙනවා කියන්නේ ගැටෙනවා කියන්නේ මුලා වෙනවා කියන්නේ ඔක්කොම අකුසල මූල ගණයටම යනවා. අකුසල මූල ගණයට යනවා කියන්නේ තණ්හාවට කවුන්ට් වෙනවා. තණ්හාවට වැටෙනවා කියන්නේ සමුදය වෙන්නේ දුක. විවෘත කළ බලන්න. සම්පූර්ණ මනස විවෘත කළ හිතලා බලන්න ওই පැත්තට මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔයත්තන්ට අහුවේ අපිට මොකද්ද තේරුම් ගන්න තියෙන තැන කියලා. එහෙම තේරුම් ගත්තොත් ලොකු පරාසයක් තේරුම් ගන්න යන්න දෙයක්වත් නෑ අපිට. ඇයි? චූටි තැනකින් මේක අහුවෙනවා. විශාල පරාසයක් ඔළුව නිකන් කුරවල් කරගෙන හතර අතේ ඔළුව බදාගෙන කල්පනා කරන්න කාරණාවක් එන්නේ නැහැ ඔකට. නුවණයි මෙහෙවන්න ඕන. සම්මා දිට්ඨිය කිව්වේ ඒකට. සම්මා දිට්ඨිය ආපු ගමන් මොකද වෙන්නේ? වැහිලා තිබිච්ච ඔක්කොම විවෘත වෙනවා. ඇයි අපිට දැන් ඔක්කොම වැහිලා තියෙන්නේ? අපේ දැකීමේම ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට ඇහැට පෙනිලා ඇලිලා ගැටිලා මුලා වෙලා කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන්නේ අකුසල මූලම ඉපදෙනවා අකුසල් වලටම ඩිරෙක්ට් වෙනවා අපිව ඒ කියන්නේ තණ්හාවටම යනවා ප්‍රතිඵලය මොකද්ද දුක එතකොට එහෙනම් ඇහැට පෙනිලා නොඇලී ඉන්නවා නොගැටි ඉන්නවා මුලා නොවි ඉන්නවා අලෝභ අදෝ සමෝහ කියන කුසල මූල නේද උපදින්නේ ඩිරෙක්ට් වෙන්නේ කුසල් වලට නේද කුසල් වලට ඩිරෙක්ට් වුණා කියන්නේ අපේ මනස සිල්වත්ද දුසිල්වත්ද? සිල්වත්. සිල්වත් වුණා කියලා කියන්නේ දුක්ඛ සමුදයද දුක්ඛ නිරෝධයද? දුක්ඛ නිරෝධය. එතකොට මේ එක වඩනවා කියන්නේ එහෙනම් අපි ගාමිනී පටිපදාව වඩාගෙන යනවා කියන එක නිරෝධ ගාමිනී පටිපදාවටයි අපි වැටෙන්නේ. ඒක අමුතුවෙන් කරන එකක් නෙවෙයි මේකම තමයි කරන්නේ. අපි මේක වඩාගෙන යනවා තණ්හාව නැති වෙන විදියටත් Nirodhaය ලැබෙන විදිහටත් ඒකයි ධර්මතාවය. මේ ලේසි කරන එක කරන්නේ මේක. අපේ දෘෂ්ටිය වෙනස් කිරීමක් කරන්නේ. සම්මාදිට්ඨිය නේද කරන්න බෑ කිව්ව එක. එක එක දිට්ඨිනේ තියෙන්නේ අපිට. ඒ දෘෂ්ටි වෙනස් වෙන්න ඕන. එක තැනකට එන්න ඕන. වෙන මොකොත් නෙවෙයි සම්මාදිට්ඨිය රවණ කරන්නේ. ඔය ඔක්කොම ප්‍රශ්න අතාරින්න. මොනවද ප්‍රශ්න අපිට තියෙන්නේ? අපිට තියෙන්නේ මෙලෝ රහක් නැති එලවටත් වැඩක් නැති මෙලවටත් වැඩක් නැති ප්‍රශ්න ගොඩක් අපිට තියෙන්නේ දික්ටි වශයෙන් බුද්ධාගමේ අල්ලගෙන ගියොත් පැවිද්දොත් කවුරුත්. ඔය ඔක්කොම ඇතෑරෙන්න ඕනේ අපි. ඇතෑරුණාට පස්සේ ධර්මතාවයක් තියෙනවා ලෝකේ. ඔයත්වන්ට මතකදර උදාහරණේ අර බිත්තියේ චිත්‍රයක් ඇඳලා ගත්ත උදාහරණය, සල්ලි කොලවල උදාහරණ කම්පයා කරලා බලන්නකෝ වත් එක මොකද්ද කියන්නේ කියලා. දෘෂ්ටිගත වෙන තැනක් තියනවද කියලා බලන්නකෝ හිතලා. නිදහස් වෙන්න ඕනි මනස. මනස නිදහස් වෙච්ච ගමන් ඔය සියලු ධර්මතා වලින් අපි ගැලවෙන විදිහට පාරක් හම්බ වෙනවා. පාර හොඳට හදලා තියෙනවා නම් ට්‍රැෆික් නැත්තම් වලවල් නැත්තම් ඒ පාරේ යන්න ලේසි නේද? දැන් අපි ට්‍රැෆික් දාගෙන තියෙන එක එක ඒවා නිසා එක එක දෘෂ්ටි නිසා. ඒ දෘෂ්ටිවාද අතහැරෙනකොට අපිට මනස නිදහස් වෙනවා ෆ්‍රී මයින්ඩඩ්. ඕපන් මයින්ඩඩ් ගැන කතා කරලා වැඩක් නැහැ නේ අපි. ඕපන් නැහැ. මනස විවෘත කරන්න. එතකොට අපිට ගොඩක් දේවල් තේරෙන්න පටන් ගන්නවා. මනස විවෘත කරගන්න බැරි මෝඩකමක් අපිට තියෙනවා කාට. සහ අපි ඒකෙන් මේන්ටේන් කරන අපේ නම්බුව. එතකන් අපිට මේක තේරෙන්නේ නම්බුව බල්ලට ගියා කියලා තමයි මේව කරන්නේ. ඒව ගැන හිතලා මේක කරන්න බෑ. එතකොට මට තේරෙනවා ගොඩාක් ප්‍රතිචාරෙන්න පුළුවන් පරිසරයෙන් කොහොමද මේක එතකොට අපි මේකේ යැපෙන්නේ කියලා. මේක මේ ලෝකෙට පෙන්වන එකක් නෙවෙයි. ලෝකෙට පෙන්වන එකක් නෙවෙයි මේක. මේක අභ්‍යන්තරයේ පරිවර්තනයක්. මානසික පරිවර්තනයක් විතරයි යොණ කරන්නේ. එතකොට අපි ස්වභාවයෙන් මේකෙන් ලිහිනවා. දැන් නැවත හිතලා බලන්න අපි ඇහැමුල් කරගෙන කනමුල් කරගෙන ඇලෙන ගැටෙන මුලා වෙන එක ස්වභාවයෙන් අපිට සිද්ධ වෙන දෙයක්නේ. ඇලෙන ගැටෙන මුලා වෙන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒක පුරුද්දක් අපිට දැන්නේ. පුරුද්දටම කෙරෙනවනේ ඒක. දැන් ඔය ඇහැට පේනකොට ඔන්න රූපයක් දැක්කා කියලා දැනගන්න කිව්වේ මොනව නවත්තන්නද? ඇලෙන එක නවත්ත ගන්න. ගැටෙන එක නවත්ත ගන්න. මෝඩකම නවත්ත ගන්න. මුලා වෙන එක නවත්ත ගන්නයි රූපයක් දැක්කා කියලා දැනගන්න කියලා කිව්වේ. එතකොට කනට ඇහෙනකොට කනට ඇහෙන්නේ ශබ්දනේ. කනට රූපෙන්නේ නැහැ. කනට ඇහෙන්නේ ශබ්ද. ශබ්දය ශබ්දයකින් විතරක් ගන්න කියලා කිව්වේ. ශබ්දයක් කියලා විතරක් ගන්න කිව්වේ. ඇලෙන ගැටෙන එක නවත්ත ගන්න. ඇලෙන ගැටෙන එක නැවතුණා කියලා කියන්නේ උපාදානස්කන්ධ තොගයක් නවතිනවා. සංසාරේ හදන කර්ම ගොඩක් නවතිනවා. දැන් අපි වෙනම සබ්ජෙක්ට්ස් විදියට කතා කරාට කර්මය, උපාදානස්කන්ධ, පටිච්චසමුප්පාදේ, දුක්ඛ, චතුරාර්ය සත්‍ය ආදී විදියට ඔය ඇලීම තුලම තමයි උපාදානස්කන්ධ ගොඩ හැදුනේ. පටිච්චසමුප්පාද උනේ. සංයෝජන උනේ. නීවරණ උනේ. වෙන මොකුත් නෙවෙයි. බුදුහාමුදුරෝ පුලුල් පරාසයක විස්තරත් කරලා තියෙනවා. සාරය කැටිකල් අරගෙන සාරාංශය දීලා තියෙනවා. ඒ හරියට ඒ කාරණාව අල්ලගත්තා නම් සමස්තය අහු වෙනවා අපිට නුවණයි ඕන විවෘත වෙන්න ඕන මනස අරින්න විවෘත කරන්න ඉන්න ගනින් නැගිටලා එළියට බහලා බලන්න අපි ඉන්නේ කොටු වෙලා නිකන් දෙකයි දෙකේ කූඩුවක දාලා තියෙනවා වගේ මනස පුළුවන් තරම් විවෘත කරන්න විවෘත ලෝකයකට බලන්න ඒකයි දැන් ඔය සතර මහා ධාතුව කම්පයා කරලා බලන්න කිව්වේ මොකටද බුදුහාමුදුරුවෝ අපි කොටු වෙලා ඉන්නේ එක කෑල්ලකට නේ මගේ ඇඟ කියන තැනකින් කොටු වෙලා නේද අපි ඉන්නේ. මගේ කියන තැනකට කොටුවක් නේද තියෙන්නේ අපිට. ඒතර මගේ, ඔයාගේ, අරයාගේ, සිංහලයාගේ, දෙමළගේ, ක්‍රිස්තියානි, මුස්ලිම් එහෙම කළු සුදු ඔහම නේද තියෙන්නේ. ඒ කොටුවීම නවත්තන්න කියලා කියන්නේ. කොටුවීම නවත්තනවා කියන්නේ මනස විවෘත වෙනවා. එතකොට බාහිර සහ අභ්‍යන්තරය සමාන කර කර බලනවා. කළු උනත් සුදු උනත් දුඹුරු උනත් ආගම මොකක් වුණත් ජාතිය මොකක් වුණත් තියෙන්නේ අන්තිමට සතර මහා ධාතු නේද? කෙස්ලොම් නියදත් සම්මස්නහර ටිකනේ තියෙන්නේ අපිට. අන්න ඒ පටු මානසිකත්වයේ ඇතැරී ගමන් පුලුල් මානසිකත්වයකට එනවා කියන්නේ ලෝකය සමතුලිතයි කියන එක. ලෝකය සමතුලිත කරන්න බාහිර ලෝකය සමතුලිත කරන්න අපි කාටවත් බෑ. අපි බාහිර ලෝකේ රසමතුලිත නොවේ ඉන්නයි උත්සාහ කරන්නේ. අපි පරිස්සම් කරනවා සමතුලිතත්වය අපේ තුළ. එතකොට අපිට නුවණ එනවා. සම්මා දිට්ඨියමයි ඔක කරන්න පුළුවන් වෙන මොකක්වත් නැතෝ වෙන මොකුත් නැහැ මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨිය නැතුව ඔයත් කොච්චර ගොසිප් කතා නොකර හිටියත් වැඩක් නැහැ ඇයි ඒ සමතුලිත වෙන අවස්ථාවක ගොසිප් එකක් ඇති වෙන්නත් බෑනේ බෑ සමතුලිතයත් එක්ක ගොසිප් වෙන්න බෑ සමතුලිතේ ක්ලෑෂ් නැහැ නැරෝ මයින්ඩඩ් නැහැ ඒ කියන්නේ සමයි හැමදේ. ඒකයි කිව්වේ දැන් අරයා මට බැන්නා. අරයා මට ප්‍රශංසා කරා කියන තැනකින් ගත්තොත් අසමතුලිතයිනේ. බැන්නද ප්‍රශංසා කරද කියන එකක් නැතුව සද්දයක් ඇහුණා කියන තැනකින් ගත්තොත් නේද ඉක්වල් වෙන්නේ. බැලන්ස්. එන්නේ තෙන්ට ආවහම අරයා මෙයා කියන ඇඟිලි දික් කරන ගතියත් අපේ නැති වෙනවා. වර්ගවාදෙත් නැති වෙනවා. පොදු ධර්මතාවයට එනවා. තමන්ගේ දරුවයි අනුන්ගේ දරුවයි එහෙම එකක් නෑ. අද තරංගයක්නේ අපි හදන් තියෙන්නේ නේද? ඒතර කවුරුත් ඇවිල්ලා තියෙන එකම process එක. කර්මය විතරයි වෙනස් අපේ. අපි කාටත් අවිද්‍යාව තියෙනවා. අපි කාටත් තණ්හාව තියෙනවා. අපි කාගෙත් කර්ම වේගය වෙනස්. හැබැයි ආපෝ මේ ප්‍රත්‍ය රටාව එකයි නේද අපිට. හේතු වෙනස්. ප්‍රත්‍ය එකයි අපි. දැන් එතකොට දැන් මෙතන මල් ගොඩාක් තියෙනවා මේ. මෙතන තියෙන මල් වර්ග කරොත් නේද ගැටලුව තියෙන්නේ. පොදුවේ මල් කියලා ගත්තොත් අපිට ප්‍රශ්නයක් නෑ නේද පරිසරය ඇතුළෙත්. එතකොට මෙතන මිනිස්සුන්ගේ ගෑනු පිරිමි බෙදාගෙන උසමහත බෙදාගෙන පාට බෙදාගෙන කුලේ බෙදාගෙන නේද ඔය ඔක්කොම ටික ඇතෑරියොත් මනස මොකද වෙන්නේ? එක රේන්ජ් එකකට එනවනේ. ඒක නේද manussත්වයේ දියුණුව උපරිමයට යන්න පුළුවන් තැන සමතුලිතත්වයේ කිව්වේ ඒකයි. ඉක්වලිබ්‍රියම් නේ එතෙන්ට එන්න බැරිකම තමයි අපිට තියෙන කාරණා. එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද මේ දේශනා කළේ මනස විවෘත කරන්න කියලා? මේ චේන් ඉක්විලිබ්‍රියම් තමයි. යා. සමතුලිතත්වයේ බිඳීමමයි දුකට හේතුව. ඒක අනිත් පැත්තට අනුව ධර්මයේම ෆවුන්ඩේෂන් එකට ගත්තේ ප්‍රඥාව නම් ප්‍රඥාව දිනු කරන්න ක්‍රමයක් නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න ක්‍රමයකට එහෙම આવොත් ප්‍රශ්න එතකොට කොහොමද සමාධිට්ඨිය ඇති වෙන්නේ මොනවා කියලාද? සම්මාදිට්ඨිය ඇති වෙන කාරණා පහක් උගන්වලා තියෙන ධර්ම. ධර්ම ශ්‍රවණය, ධම්ම සාකච්ඡාව, යෝනිසෝ මනසිකාරය, සමතය, විපස්සනාව. ඔය කාරණා පහෙන් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. මේ ධර්ම කතා කතා කරන්නේ මොකටද? අවදි කරන්න. මේ කරන්නේ කොනිති ගහන එක ඇඟිලින් අයින් එක තමයි මේ කරන්නේ. එතකොට වෙන්නේ ඇහැරෙනවා. ඔය ඇත්ත ටික ටික විවෘත කරන්නේ නැද්ද මනස? හිතනව නේද? කල්පනා කරනව නේද? ආන්ගේ කල්පනා කරනකොට මනස එන්නෙන්න පිබිදෙන්න පටන් ගන්නවා. එතකොට තමයි දිට්ඨිය පිරිසිදු වෙන්නේ. දැන් මේක නැරව වෙලානේ තියෙන්නේ. ටික ටික ටික ටික ක්ලියර් කරගෙන ක්ලියර් කරන් පිරිසිදු කරගෙන පිරිසිදු කරගෙන යනකොට එන්න එන්න විවෘත වෙනවා. ඒකටයි භාවනා කරන්නේ. කෙනෙකුට මේක අහන් ඉඳීම පමණකින්වත් විවෘත වෙන්න පුළුවන්. හැබැයි ටික ටික විවෘත කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ පුහුණු කරගෙන ගිහිල්ලා විවෘත වෙන්නත් පුළුවන්. එක එක්කෙනාගේ කැපැසිටිස් අනුව වෙනස් වෙනවා. එතකොට සම්මා දිට්ඨිය හෙවත් නිර්වාණ මාර්ගය අරමුණු කරගත්තු මාර්ගයකට ධර්මය ඇහෙන්න ඕන. ධර්මය සාකච්ඡා කරන්න ඕනි. ඒ ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕනි. පුහුණු කරන්න ඕනි. සමත විපස්සනා කිය පුහුණු කරන්න ඕනි කියන එක. ඒකේ තව පැත්තක් තියෙනවා. කාරණා 13කින් බුදුහාමුදුරෝ දේශනා කරපු එකක් තියෙනවා මට කාරණා 13 පිළිවෙලට මතක නැහැ. අපේ ශ්‍රද්ධාව නිසා ඇවිල්ලා මේ අහන් ඉන්න බවක් නේ තියෙන්නේ. මෙතනට විශ්වාසයක් නැතිබනම් එන්නේ නැහනේ. එතකොට කැමැත්තෙන් ආවා. ඒ නිසා දැන් අහගෙන ඉන්නවානේ. ඒකට කියනවා ආවා ඊට පස්සේ සෝතං ඕදහති කන යොමු කළා. දැන් මේ අහගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? බණ අහන්න ලැබෙනවා. අහන්න ලැබුණු බණ අහගෙන ගිහිල්ලා ඔහේ තියන් ඉන්න එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා අහගත්තු බණ මෙනෙහි කරන්න ඕනි විටෙන් විටෙන් විට නෙමෙයි මනසට එන්න ඕනි. ඕකට කියනවා අත්තං උපපරික්කති කියලා. අර්ථය නැවත නැවත මේ මොකද්ද කිව්වේ එදා මොකද්ද කිව්වේ ඇත්තද කොහොමද රිලේට් කරන්නේ කියලා බලන්න ඕනේ ඒක. ඒක මනසේ පෙරලියක්. එහෙම මනසෙන් පෙරලෙන්න පෙරලෙන්න මනසෙන් අහන්න අහන්න ප්‍රශ්න කරන්න කරන්න මොකද වෙන්නේ? Tamanට එන්න එන්න එන්න තව තවත් මේක පුළුල්ලට වැටහෙනවා. ඒ වැටහෙන්න වැටෙන ඒක තමයි දිට්ඨිය හැදෙන්න හේතු අපි කරන්නේ ඇහැව එතනින් ඉවර කරා. කාරණාව තියෙන්නේ බණ 100ක් දවසට අහනවද කියන එක නෙවෙයි. කොච්චර බණ ඇහුවත් වැඩන්නේ නුවණ උපදින්නේ නැහැ අපිට. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ. බණ නම් තොග පිටින් අහන්න පුළුවන් නේ. ඒත් නුවණ උපදින්නේ නැත්තේයි. බුදුහාරු කියපු වැඩේ කරන්නේ අපි. අපිට මේ ඇහෙන කාරණා නැවත නැවත මෙනෙහි කරන්න. අර්ථය මෙනෙහි කරේ නැත්නම් තේරෙන්නේ අර්ථය මෙනෙහි කරගෙන ක්‍රම තියෙන්න පුළුවන්. එක එක්කෙනාට එක එක ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. එතකොට ඒකයි මේ කියන්නේ දැන් වාඩි වෙලා ඉඳීමෙන් විතරක්ම අපිට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ කියන එකයි මේ පුන පුනා කියන්නේ. මනස විවෘත වෙන්නේ නෑ එතන. එතන තියෙන්නේ එක අරමුණක් අල්ලන් ඒකට මනස අල්ලගෙන යන එක විතරයි කරන්නේ. මනස ඕපන් වෙන්නේ අඩුවෙන් වෙන්න පුළුවන් එතන. හැබැයි මෙහි මේක හදාගෙන තිබුණොත් අතෙන්දෙත් මනස ඊටාම පුළුල් විදියට විවෘත කරන්න පුළුවන් අපේ මනස. එතකොට අහගත්තු බණ ධාරණය කරගෙන ධාරණය කරගත්තු එක ගැන නැවත අර්ථ මෙනෙහි කරන්න ඕනේ නේද? දැන් බලන්න අද ඔය ඇත්තෝ මම කිව්වට නිකමට උත්සාහ කරලා බලන්න ඒ කියන්නේ ඇහැට පෙනිලා මනාපයක් ඇති වුණොත් තණ්හාව නේද උපදින්නේ කියලා හිත හිතා ඉඳලා බලන්න. කනට ඇහිලා අමනාපයක් ඇති වෙනවා කියන්නේ තණ්හාව නේද මට හැදෙන්නේ කියලා මෙනෙහි කරලා බලන්න නිකන්. ඔය ඇත්තොන්ට තේරෙන්න පටන් ගනි. ඒ කියන්නේ එහෙනම් මං ඒකට එහෙම වුණොත් මට මොකද වෙන්නේ කියලා. Tamanට Taman තේරෙන එකයි මේ වෙන්නේ. මේ මේ බුදුබණ තේරුම් ගන්න හදන එකක් නෙවෙයි මේ කරන්නේ. බුදුබණ සත්‍ය වෙන්නේ කොතනින්ද? තමන් මේක තේරුම් ගත්තොත් විතරනේ මේ කරන්නේ තමන් විවෘත වෙලා තමන් අවදි වෙන එකයි මේ කරන්නේ මරණ ඉන්දක අපි ඉන්නේ. ඒකෙන් මනස ඇහැරවනවා. ඇහැරවපු ගමන් වෙන්නේ අර ඔක්කොම ටික අපි ලියා ගන්නවා. ප්‍රශ්න ලියා ගන්නවා. ඒකට මෙනෙහි කරලා බලන්න ඕන. පංච විමුක්ති ආයතන ගැන බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. අහලා තියෙනවානේ. විමුක්ත ආයතන පහක් ගැන විමුක්ති ආයතන විමුක්ත ආයතන පහක් පිළිබඳව බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ පහ පාවිච්චි කරන්න උත්සාහ කරන්න. මිදීම සඳහා වන ක්‍රම පහක්. පළවෙනි එක තමයි ශාස්ත්‍රඥ වහන්සේගෙන් හෝ ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රශංසා කරපු ශ්‍රාවකයෙක්ගෙන් බණ අහන එක. අපිට දැන් ඒක හම්බ වෙන්නේ හැබැයි ඒක කියන්නේ Taman ගැන මේක වෙන කෙනෙක්ගෙන් ගන්න එකක් සම්බන්ධව නෙමෙයි කියවෙන්නේ. එතන සාස්ෘණ වහන්සේගෙන් හෝ සාස්ෘණ වහන්සේගෙන් ප්‍රශංසා ලැබු ශ්‍රාවකයෙක්ගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ කෙනෙකුට. ඊළඟට එහෙම අහන්න ලැබුණ නැති වුණාට Taman දන්න ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය අනිත් අයට කියලා දෙනවා. ඒ කියලා දීම එක දෙවනි විමුක්ත ආයතන. Taman දන්න ධර්මය අනිත් අයට කියලා දෙන්නෙත් නැහැ. සාස්ෘණ වහන්සේගෙන් හෝ ප්‍රශංසා ලැබු ශ්‍රාවකයෙක්ගෙන් බණ අහන්න ලැබෙන්නෙත් නැහැ. ඒකට අවස්ථා දෙක මුල් අවස්ථා දෙකම නැහැ. කියලා දුන්නේ නැතත් ඇහුවේ නැතත් යම් ධර්මයක් Taman දන්නවනම් ඒ ධර්මය අර්ථ මෙනෙහි කර කර බලන්න කිව්වා. ආවර්ජනය කර කර බලන්න කිව්වා. ඒ කියන්නේ දැන් මම කලින් කිව්වේ ධර්ම කාරණාවක් ගත්තා ලිහලා බලන්න. ඇනලයිස් කරලා බලන්න. ඒතර අර්ථ මෙනෙහි කර ඒක තුන්වෙනි විමුක්ත ආයතනය. එතකොට ඒ තුනම කෙරෙන්නේ නැත්තම් දන්න දන්න විදිහට අර්ථ මෙනෙහි කරමින් දැන් අපි ධර්මයේ දන්න ප්‍රමාණයක් තියෙනවනේ. අපි චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි. දුක්ඛ සත්‍ය කියන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නේද කියලා මෙනෙහි මේක සජ්ජායනය කරන්න කියන නුවණින් සහ වචනයෙන් කියන්න කියන. එතකොට දුක්ඛ සමුදයට හේතුව තණ්හාවයි, කාම තණ්හා, භව තණ්හා ආදී නේද කියලා ඒක ධර්මයේ සජ්ජායනය කරනවා. ඊට පස්සේ Nirodha තණ්හා Nirodha, දුක්ඛ Nirodhaයි නේද කියලා සජ්ජායනය. ඊට පස්සේ නිරෝධගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නේද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී නේද කියලා සත්‍යයනය කරනවා. ඒ එහෙම කරන්න කරන්න මේක ස්ටක් වෙනව නේද අපි තුල. අපි තුල පදිංචි වෙනවා. එතකොට ඒකේ අර්ථයටත් අපිට යන්න පුළුවන්. ওই ධර්ම මානසිකාර කරන්න නැති එක ප්‍රශ්නයක් අපිට. ඒවා මෙනෙහි කරන්න නම් මෙනෙහි කරනවා නම් අපි අපිට අවබෝධය හදාගන්නත් ලේසි. අපි ඒවා මෙනෙහි කරන්නේ නැහැ නේ. මෙහෙම අහන එකක් විතරනේ කරන්නේ. ඒතර ඒක එහෙම සත්‍යයනය කරන එක හතරවෙනි විමුක්ත ආයතනය. පස්වෙනි විමුක්ත ආයතනය තමයි සමත විපස්සනා වශයෙන් පුහුණු කරන එක. ඒතර විමුක්ත ආයතන පහයි. ඔක කරන්න කියන්නේ කොහොමද? ඇයි එහෙම කියන්නේ? සාස්ෘණ වහන්සේගෙන් හෝ ප්‍රශංසා ලැබූ ශ්‍රාවකයෙක්ගෙන් බණ ඇහිීමෙන් හෝ තමන් අනිත් අයට බණ කියලා දෙනකොට හෝ දන්න <clears throat> ධර්මයේ අර්ථ විවරණය කරනකොට හෝ මෙනෙහි කරනකොට හෝ සජ්ජායනය කිරීමේදී හෝ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් වැඩිීමේදී හිත පිරිසිදු වෙනවා. එකග වෙනවා. කර්මන්නේ වෙනවා. නම්මශීලී වෙනවා. ඊළඟට හිත මෘදු වුණාම මොලොක් හිතක් තියෙන කෙනෙකුට දුක මේකයි දුකට හේතුව මේකයි දුක නැති කිරීම මේකයි නැති කරන මාර්ගය මේකයි කියලා පරම සත්‍ය හතර අවබෝධයට අර කාරණා හතර පහ ලීඩර්ෂිප් එක ගන්නවා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ එකකින් බැරි වුණොත් තව එකකින් තියනවා කියන එකයි මේ කියන්නේ. හේතුව එදා බුදුහාමුදුර ඉස්සරහා නිවන් දැකපු හැමදෙනාම වාඩි වෙලා භාවනා කරලා නිවන් දැකපු අය නෙවෙයි. එක එක ක්‍රමවලට ගියපු අය. ඒ නිසා නැවත නැවත මතක් කරන්නේ එක ක්‍රමයකින් නෙවෙයි මේක තියෙන්නේ කියලා. මේ සතියට සති දෙකට තියෙන අභ්‍යාසය තමයි පේනකොට රූපයක් දැක්කා කියලා දැනගන්න කළුද සුදුද සිංහලද දෙමළද මුස්ලිම්ද මොකුත් නැහැ. එතකොට කනට ඇහෙනකොට ප්‍රශංසා කරාද බැන්නද ගැරහුවද ඕපදූපද බනද බොරුද කේලන්ද හිස් වචනද නැහැ සද්දයක් ඇහුණා දැනෙන රස දැනෙනකොටත් පරිප්පු රසද එළවලු රසද බත් රසද කීරිද පැණිද ඔය මුකුත් කතාවක් නෑ රසක් whatever රසක් ඊළඟට ආග්‍රහණයක් එනකොටත් ගඳද සුවඳද පුලුටු ගඳද, හඩු ගඳද, කුණු ගඳද ඒ මොකුත් කතාවක් නෑ. ගන්ධයක්. ස්පර්ශයක් වෙනකොට සීතලද, රස්නේද ඒ කතා මොකුත් නෑ. ඝනද, ගොරෝසුද කතා මොකුත් සියුම්ද ආදී කතා නෑ. ස්පර්ශයක් වුණා. අරමුණක් එනකොට මේක අතීතේ තිබ්බ එකක්ද අනුසයක්ද අනාගතයේ තියෙන එකක්ද දැන් ආපු එකක්ද ඒ කතාවකුත් නැහැ. උනේ මොකද්ද? මොනවා හරි වෙලා අරමුණක් ආපේක නේද වෙලා තියෙන්නේ අරමුණක් ආව ඒ විදියට එතනින් අතාරින්න පළවෙනි ස්ටෙප් එක විදියට ඕක තමයි අභ්‍යාසය ඕක කරගෙන යන අයට ඊළඟ වතාවේ ඊළඟ ස්ටෙප් එක කියනවා යා හෝම්වර්ක් කරගෙන આવොත් රිවෝඩ්ස් තියෙනවා කරලා බලමු කරන්න මම දන්නවා කරන්න පුළුවන් ඕක ඕක ලොකු උපකාරයක් වෙනවා ඕක කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා ඔය ටික ඔයත් දවසේ පුළුවන් තරම් කරලා හැන්දෑවට වාඩි වෙලා බලන්න. නොකර වාඩි වුණොත් එහෙම වෙන ප්‍රතිඵලයක්. ඕක කරලා වාඩි වුණොත් එහෙම තව ප්‍රතිඵලයක් හම්බ වෙනවා. ඕක සාර්ථක වැඩපිළිවෙලක් වෙනවා. ඇත්තව අල්ලගත්තොත්. ඕක තමයි ඉදිරි කාලයට ඉදිරි සති සති දෙකට තියෙන කාරණාව කොච්චර වැඩ තිබුණත් ඕක අතෑරෙන්නේ නැතුව කරගෙන යන්න ඒක උපකාර වෙයි. දැන් අද වුණත් දැන් මේ මේක ඉවර වෙච්ච ගමන් පටන් ගන්න වාඩි වුණත් සක්මන් කරත් මොනවා කරත් අනිත් හැම වෙලාවකම මේ ඉන්ද්‍රිය පරීක්ෂාවෙන් ඉන්න. ඉන්ද්‍රිය පරීක්ෂාවෙන් ඉන්න. ස්වාමීනස ඇත්තටම මේ දැන් අර කතා කරපු මුල් අවස්ථාවේ කිව්ව ප්‍රභාෂවර හිත ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් වල තියෙන හිත බොහොම ප්‍රභාෂවරයි. දැන් ඔය පේන දෙයට දැනෙන රසට රියැක්ට් කරන්න ගියොත් අපිට වෙන්නේ මේ අනුන්ට ඕන විදිහට අපිට ජීවත් වෙනවා මිසක් අපේ අර ප්‍රභාෂ්වරහිත ප්‍රභාෂ්වරව තියාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ වෙන එක්කෙනෙකුට පුළුවන් අපිට බැනලා අපේ අර ඉක්විලිබ්‍රියම් එක නැති කරලා දාන්න. ඒ කියන්නේ මේ මිනිහට ඕන දේ කරා. <laughs> ලස්සනට ඇඳගෙන ඇවිල්ලා අපේ හිත අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිස්සයාට ඕන විදිහට තමයි අපි වැඩ කරන්නේ. හොඳට කැම දෙන්නේ නැතුව කේන්ති ගස් ගස්වන්න පුළුවන්. ඕකම කෙටියෙන්ම ඒකට උත්තරයක් දෙන්නම්. උත්තරයක් කියන්නේ අදහසක් කියන්නම්. සාමාන්‍යයෙන් නම් වෙන්නේ බල්ලා විසින් නැට්ට වනුන් ලැබෙන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නේ නැට්ට විසින් බල්ලා වනුන් ලැබේ කියන සම්ප්‍රදාය තමයි වෙන්නේ. <laughs> එතකොට අනිත් අය අපිව කන්ට්‍රෝල් කරන එක නේද කරන්නේ? අනිත් අය අපිව කන්ට්‍රෝල් කරනවා. නෝන ලුණු කොච්චර වැඩිපුර දාලා දුන්නත් හිත හදාගෙන කන්න පුළුවන් නම් අන්න අපේ ප්‍රශ්නේ විසඳෙනවා. කොච්චර දීරහට හදලා දුන්නත් පැණිරහයි හෝ බොහොම හොඳයි කියලා කන්න බලා බොරුවක් කරන්න බෑ අපිට හැබැයි අපි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව යන්න පුළුවන් නම් එතන අපිට අපේ සමතුලිතත්වයේ තියෙනවා සත්‍ය කතාව ලෝකය හැමතිස්සෙම ඇටෑක් කරනවා. ඒ ඇටෑක් එක බාරගත්තොත් විතරයි ප්‍රශ්නය අපිට. බාර නොගෙන ඉන්නයි ඕන.